අපි ඒ සති කණ්ඩායමට මතක් කරාම ඒක අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ අතට ඒ ප්‍රශ්න ගිහිලා ලොකු ස්වාමීන් වහන්සේ මේ සූත්‍රය අපට යෝජනා කරලා තිබුණා ධර්ම දේශනාවේ මාතෘකාව සඳහා දවසේ විතරක් නෙවෙයි අපි බලාපොරොත්තු වෙන මේක මේ පටන් ගත්ත දේ දවසින් දවස දවසින් දවස මේ සූත්‍රය අනුව ඉදිරියට යන්න ධර්මදේශනා මාලාවක් විදියට මේ සූත්‍රේ නම් කරලා තියෙන්නේ අපන්නක සූත්‍රය කියලා. අපන්නක සූත්‍රිකුත් තියෙනවා අපන්නක සංයුත්තේකුත් තියෙනවා සංයුත්ත නිකායේ අපන්න කියලා ජාතකයකුත් තියෙනවා. ඉතින් මේ වචනේ එච්චර සරු විදියට සිංහලට නැగిලා නැහැ. ඒ කියන්නේ සිංහලේ වගේ සමාන වචනයක් නැහැ වෙන්න ඇති. අටුවාවේ මේක පරිවර්තනය කරන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව කියන. බොහොම දුරදි කියන වචනයක් අවිරුද්ධ ප්‍රතිපදාව සමාන වචන වශයෙන් පෙන්වලා දෙනවා සාමිච්චි පටිපන්න කිය. සංඝයාගේ ගුණ අතර තියෙන උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ආදි වශයෙන් තියෙනක සාමිච්චි පටිපන්න කියලන්නේ මේ අපන්නක කියන වචනේ. සමහර තැන්වල අර්ථ ඡායාවල් වල අරණ ප්‍රතිපදාව කියලා සඳහන් කරලා තියෙනවා. ධම්මානුධම ප්‍රතිපදාව කියන එකටත් පුළුල් විදිහට මේක පරිවර්තනය කරනවා. ඉතින් අපි ඉගෙන ගන්න හදන්නේ සරුවචනාංශේ විවිධාකාර ක්‍රම විවිධාකාර නිදර්ශන රූපක උපමා මාර්ගයෙන් උන්වහන්සේ මේ අපන්නක කියන පදය අපට තේරුම් කරලා දෙන්නයි. ඒ සාමාන්‍යයෙන් අපි ආරම්භයේදී තියාගනිමු අපන්න කියලා කියන්නේ අවිරුද්ධ ප්‍රතිපදා කිසි කෙනෙක්ගේ විරුද්ධ වෙන්නේ නැති කිසි දෙයක් එක ගැටෙන්නේ නැතිව ගමන් කරන විදියක්. ඉතින් මේක බොහෝම වටින දෙයක් දිග ගමනක් යන කෙනෙකුට. කොතනක ගැටුණත් අපි එතන නතර වෙන්න වෙනවා. අපිට ඕන කරලා තියෙන්නේ දෙන දේ මොන තරම් ගැඹුරු දෙයක් වුණත් ඒක ගැටෙන්නේ නැතුව ඒක මේ පහු කරගෙන යන හැතැම කණුවක් කරගෙන මාරුවෙන් මාරු වෙලා නැත්තම් පැත්තෙන් දාගෙන යන එකයි. ඉතින් ඒක ඔය හිතන තරම් ලේසි නැති නිසායි මේ අපේ සංතාරකයේ දේවල් අල්ලගෙන ඉන්නේ. අපි අල්ලගත්ත හැම දෙයක්ම අපි අහුවෙලා තියෙනවා. ඒ කිසි දෙයක් එක ගැටෙන්න නැතුව යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට සමහරලාවට බර්ත් දොස් කියනකොට ආන්දගේ ප්‍රතිපත්තිය කියලා කියනවා. ආන්ද බොහොම ලෙස්සන සුළු සතෙක් මොකේ වුණත් එහෙමෙන් දාගෙන යනවා. ඒක නිසා ඒ බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ ඒ මෝඩ විදියට නැත්නම් වැරදි විදියට මේ ප්‍රතිපදාව රකපු කෙනෙකුටත් ආන්දගේ ප්‍රතිපත්තිය රකින්නවා කියලා කිව්වා. නමුත් සරුවචන් වහන්සේ ඒක ඒ විදියට වරදව ගන්න නැතුව මේ කාර්ය බහුල නැත්නම් මේ ව්‍යවුල් බහුල මේ කියන වගකීම් බහුල මේ කටුකෝල් ජීවිතයේ කෙනෙක් එක්ක ගැටුමක් හදා ගන්න නැතුව යන හැටි විස්තර කරනවා. ඉතින් ඒක බොහෝමත්ම වැදගත් මේ මුල් කාලේ යෝග ජීවිතයේ මුල් කාලේ සීලය කෙලින් තියාගන්නේ. අපි ගැටෙන්න ගත්තොත් සීලේම සීලබ්බත පරමාචයක් වෙලා අපි හරි වෙහෙසකටපත් වෙනවා. අකින සිල්පද අපිට හරි කඩුව කිල්ල වගේ එහාට මෙහාට හැරෙන්න බැරි තත්වයකටපත් වෙනවා. ඒකේ සමාධියක් කරගන්න ගියාම ඉදිරිපත් වෙන දේවල් හරියට අපන්නක ප්‍රතිපදාවට ක්‍රියාත්මකුනේ නැත්නම් අපිට පේන්නේ මුළු ලෝකෙම අපේ භාවනාවට විරුද්ධව නැගී හිටියා වගේ. එහෙම නැත්නම් මේ මටම කරදර කරනවා වගේ. නමුත් අපන්නක ප්‍රතිපදාව දන්න කෙනා තීරුම් අර ගන්නවා මේ කරදර වලින් බැහැරීමේ ක්‍රමයක් තියෙන නිසායි සරුවචනාංශයේ සමාධි ශික්ෂාවක් අපට උගන්ලා තියෙන්නේ. ඒකට අපි සාමාන්‍ය සිංහලෙන් කියන ගැල විද්‍යාව කියනවා. ඔය මොන විද්‍යාව දැනගත්තත් ගැල විද්‍යාව දන්නේ නැති එක්කන අහුවෙනවා. ගැල විද්‍යාව හැම විද්‍යාවකෙම සමස්තයක්. ඒක නිසා චීර් තමන් දන්න පුංචි පුංචි දේවල් අවස්ථානුකූලව පාවිච්චි කරලා ඒ සමතය නැත්නම් සමාධිය ගොඩනගා ගන්නත් ඕන. ඊට පස්සේ විපස්සනාට ගියාට පස්සේ තමගේ අනුසේ ධර්ම ආශව ධර්ම ක්‍රියාත්මක කරන්නේ බොහොම ෂට කපට තාලෙට. ඇතුළෙම Taman තුල තියෙන ඒ මණ්ඩි බහැපු ගති බොහොම ෂට කපට තාලට ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එව්වා ක්‍රියාත්මක වෙන්නත් තරලා ඒකේ තියෙන ෂටකපට භාවය බලනවා කියන එක මේ ගින්දරත් එක්ක රජුන් එක්ක තෙල්ලම් කරනවා වගේ වැඩක්. පොඩ්ඩ වැරදුනොත් අපි අහුවෙනවා. ක්‍රියාත්මකුනේ නැත්තම් මේ අනිදිගෙන තියෙද්දි අපි මෙහෙම මැරලා ගිහිල්ලා ආය සංසාරයක් උපදිනවා. ඒ නිසා මේක මතු කරන්නත් ඕන. මතු කරලා ඒකේ තියෙන ෂටභාවය, කපටභාවය තේරුම් ගන්න විපස්සනා විදි ක්‍රියාත්මක වෙන්න වෙනවා. ඒ ඔක්කොටම මේ සමස්තෙටම තමයි අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ. ඉතින් ඒකදී සරුවච්චන් වහන්සේ මේක එහෙම හැඟීමක් නැතුව අන්ධ අලියෙක් වගේ හැමදේම හැපි හැපි ඉන්න මේ පෘ탁ජනයට කියලා දෙනවා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේ හැප්පෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව විරුද්ධ වෙන්නේ නැතුව රණ කියන රණ්ඩු කරන්නේ නැතුව සාමීචියෙන් සතුටෙන් සමාදානෙන් මේ ගමන කරගෙන යන හැටි විස්තර කරනවා. එතකොට පේනවා බුදුචානන්සේ කිසිසේත්ම මේ අභිඥා බල පාවිච්චි කරන්නේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්නේ. මනුස්සයෙක් එක්ක මේක උගන්නන්න කිසිම අභිඥා මම මේ කියන සවතෝපි කරපියව නැත්තම් මෙහෙම වෙනවා කියලා අධිකාරී බල ශක්තියක් දෙන්නේ නැහැ. එහෙනම් තමයි අපායට බය කරන්න යන්නෙත් නැහැ අපිව. මුදුවට අපේ මොළයට ආරාධනා කරනවා මේ එන්න මෙහෙම කල්පනා කරලා බලන්න මම කිව්වට කරන්න එපා කියලා මේ අපන්නක ප්‍රතිපදාවක් පෙන්ලා දෙනවා. ඒක ඉතින් මධ්‍යම ප්‍රතිපදා තමයි. අන්ත දෙකට අහුවෙන්නේ නැතුව මැදින් අරගෙන යන ක්‍රමයක් ඉතින් ඒක විස්තර කිරීමට පාවිච්චි කරන ක්‍රමේදී මේ භාවනා ප්‍රතිපත්තියේදී අපිට සමහරට රිදෙන්න ඉඩ තියෙනවා. මොකද මේ දෙපැත්තේ හුරස් දෙකක් මැදින්නේ මේ අතරින් යන තියෙන්නේ. ආන්නේ යනකොට මේ ශරුවචනන්තේ දෙන ප්‍රතිපදාව ටිකක් රිදෙන්න ඉඩ තියෙනවා. රිදෙනවා නම් බන තේරිලා. රිදෙල නැත්තම් බුදි. එනයි ඉතින් කට්ටිය අපන්නක ප්‍රතිපදානේ දොයියා ගන්නයි හදාන්නේ. ඉතින් ඒක නිසා මේ සූත්‍රයට බැස ගැනීමේදී තියෙන කොටස අද අපි ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. එහිලා බුදුරජාණන්සේ පෙන්නපු එක වැරදි මතයක් තමයි. එහෙම නැත්නම් වැරදි මතයක් විස්තර කරන්න එදා පැවතිච්ච ක්‍රමේ තමයි ඔය මං කියපු pāli පාඨයේ සඳහන් වෙන්නේ. බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ වෙලාවට එකතු වෙච්ච මේ පිරිස සම්බන්ධ පිරිසට එකතු කළා ගී පිරිසක් වෙන්න ඕනේ අති ඒකේ සමනක් බ්‍රාහ්මනා සමාන ශ්‍රමණක් බ්‍රාහ්මණය එතන අදහස් කරන්නේ මේ බණ කියන කට්ටිය කියන එක. එහෙම නැත්නම් රට ජාතිය මිනිසයාට අර්ථෙන් ධර්මයෙන් උපදෙස් දෙන ශ්‍රමණයෝ බ්‍රාහ්මණය සමහර කට්ටියක් ඉන්නවා. මෙන්න මේ මේ වාද සහිතයි. නැති දින්නම් යමකට යමක් දුන්නට ඉන්නේ ඇති පළප්පරෝජනයක් නැහැ. නැති ඉට්ටං ඒ වගේම ඒ පූජා සත්කාර කිරීමෙන් ඇති වැඩක් නැහැ. නැත්ති උතං මේ කරන යාගොහම වගේ අපි කරන දාන ආදී කටයුතුන් ඇති වැඩක් නැහැ. නැත්ති සුකට දුක්කටාන. මේ ලෝකේ හොඳක් නරකක් කියලා දෙයක් ඇත්තේ නැහැ. එහෙම නැත්නම් නැත්ති සුකට දුක්කටාන කම්මාන පලං විපාකං. මේ දේ කෙරුවොත් මේ ඵලය ලැබෙනවා. මේ දේ කෙරුවොත් මේ ඵලය ලැබෙනවා. නැත්නම් කල කල දේ ඵල ඵල දේ. එහෙම නැත්නම් නරක කෙරුවොත් නරක ලැබෙනවා. හොඳ කෙරුවොත් හොඳ ලැබෙනවා කියන එක එහෙම එකක් නැහැ ලෝකේ. මොන දහංගටෙන් හරි කමන්නේ කුට්ටි කඩා වඩාගෙන කණ එකයි තියෙන්නේ හොඳ නරක කියලා දෙයක් ලෝකේ ඇත්තේ නැහැ නත්ති අයං ලෝකෝ නත්ති පරලෝකෝ මේකේ මේ මම මගේ සතුටින් ශ්‍රී ලංකත්තා ගෘතම් පීවේත් කියලා වගේ ණයට හරි අරගෙන ගිතෙල් බීලා ජුවලිය හිටපල්ලා ණය ගවන්න උඹ නැහැ වෙන කෙනෙක් ණය ගවන්නේ ඒ නිසා අද ලංකාවේ යන්නේත් ඒක තමයි අද ලංකාවේ මේ උපදින්න තියෙන දරියක රුපියල් ලක්ෂ භාගයක් ණයයි ඒ තරම්ම අපි ණයට කාලා තියෙනවා. අපි මේ වර්තමාන සැප මේ තියෙන ටිකත් පිඳින්නේ පිටින් ගත්ත ණයකට. ඉතින් ඒක නිසා ගෙවන්න වෙන්නේ අපිට නෙවෙයිනේ අපි කාලමැරෙමු ඉස්සරහටෙන් දරුවෝනේ ගෙවන්නේ. අපි ඔය ඉන්නකම් කාලමැරනොයි කියලා ඒක ඉතින් අපි ඇත්තට රට්ටුව දන්නෙත් නැහැ. ඒවා ඉතින් ප්‍රතිපත්ති හදන දේශපාලනඥයන්ගේ වැඩ. කෙසේ නමුත් අපි කරන දේ අපිට නෙවෙයි ගෙවන්න වෙන්නේ. අපේ දරුවන්ට වෙන්න පුළුවන් කාට ගෙවන්න උනත් අපි ජොලියේ ඉන්න කෙනේ කරන්නේ. ඇමරිකාවේ මම හිතන්නේ ඉලක්කම් 14කටත් වැඩි රටේ ණය ප්‍රමාණය. මට මතක නෑ ඉලක්කම හරියට 194යි තව බිංදු 14ක් විතර දැම්මට පස්සේ වෙන ඉලක්කමක් රට ණයයි වෙන රටවල් වලට. ඒතියෙද්දි තියෙන සල්ලි වලිමුත් කාලබිල ජොලි කරලා ආයුධ හදලා අනික් රටත් එක්ක රණ්ඩු කරනවා. ඉතින් රට්ටු හිතන්නේත් අපි හිතන්නේත් මේක ලෝකේ පළවෙනි රට හොඳටම පොහොසත් රට කියලා. මොකද සම්පූර්ණ වැඩේ යන්නේ ණයට. ඉතින් මොකද ඒකට ප්‍රතිපදාවෙන් ණයට කෑවයි කියලා ලැජ්ජාවක්වත් නරක දෙයක් කෙරුවා කියලා නරක ප්‍රතිඵල ඒ කියලා දෙයක් විවස්ථාවේ නැහැ. විවස්ථාව සම්පූර්ණ ආගම ධර්මයෙන් තොරයි. ඉතින් ඒක තමයි ඔය නවීන ලෝකයේ අපි ළඟ තියෙන මේ යටිතල පහසුකම් පිළිබඳ තියෙන විශ්වාසය. එහෙම නැත්නම් මේ නව sannivedana ක්‍රම පිළිබඳ තියෙන විශ්වාසයේදී මේ මොහොතේ කොහොම හරි සතුටින් ඉන්න එකයි ප්‍රශ්න තියෙන්නේ. එහෙම නැතු අපි ඒ කරන ක්‍රමවේදයේ ඉස්සරහට අපිට මේ මේ විදියට ආනිස අදාළ මේ ආදීනව දක්වයි කියන එක අද ලෝකයට තේරුම් කරලා දෙන්න බෑ. ඒකට හේතුව අද ඉන්න අම්මලා තාත්තලාගේ වැරද්ද. අද ඉන්න අම්මලා තාත්තලා පැහැදිලිව දන්නවා අපේ අම්මලා තාත්තලා කොහොමද ජීවත් වුනේ කියලා. අපේ අම්මලා තාත්තලා ඉස්සෙල්ලා අම්මලා තාත්තලා ජීවත් වුනේ කොහොමද කියලා ඒක සිංහල ක්‍රමයෙන්. දැන් අපි යන්නේ සුද්ධ සුද්ධගෙන අය සුද්ධ නායක. ඉතින් ඊට පස්සේ ඒ දරුවෝ හිතන්න දෙයක් නැහැ. අද ඉතාලියේ ජීවත් වෙන අවුරුදු 50කට පිරිච්ච ඕනම කෙනෙක් දන්නවා ඒ රට අද මෙච්චර සදාචාරයෙන් පිළිගුණාට මේට પરම්පරා දෙකට ඉස්සලා බොහෝම ගෞරව කරු කටයුතු වැදගත් තල තුනා මිනිසු ජීවත් වුණා. අද කසාද බැඳපු දෙන්නේගේ ගෑනු කෙනා වීදියේ අරගෙන යන්න බෑ මදාවියන්ගේ බලපෑම් වලින් තොරව. ගෑණි මිනිහටත් පාර යන්න බෑ. ඒ තරම්ම මේ මේ මොහොතේ සුඛය තමයි කල්පනා කරන්නේ. ඉතින් ඒක තමයි කොළඹත් හැන්ද වෙනකොට වෙලා තියෙන්නේ. මේ කරන දේ දැන් සැප විඳිනවා මිස මේක මම වග වෙන්න ඕනේ. සදාචාරාත්මක වගවීමක් කියන එකක් දේශපාලනඥයෝ ගාව ඇත්තෙම නැහැ. ඡන්දේ ඉල්ලනකට කියන දේවල් එකක්වත් ඡන්දේ දිනුවාට පස්සේ කියන්නේ. ඒ වගේම ඔය කිසිම වෘත්තිකයක් වග වෙන්නේ නැහැ. ඒගොල්ල පෙනුමක් නම් තියෙනවා අපි ඔක්කොම ඔයගොල්ලන්ගේ වගකීම අරගෙන තියෙන්නේ අපි කරලා දෙන්නම් කර දෙන්නම් කියලා කියනවා. ඉතින් අපේ කුට්ටිය කඩගත්තට පස්සේ ඔක්කොම ඉවරයි. ඉතින් මේ මේවා ඉස්සර මිනිස්සු කෙලින්ම කියලා කරලා තියෙනවා. දැන් කට්ටිය කරලා කියනවා ඒකට කියලා කරනවා. ඉතින් ඒක බුදුරජාණන් ඉදිරිපත් කළා තියෙනවා ඉන්නව ශ්‍රමණක් ප්‍රාමණයෝ නත්ති අයං සුකට දුක්කටාන කම්මානල්ලෝ කම් පලං වේපාක නත්ති අයං ලෝකෝ ඒ කියන්නේ මේ ලෝකයේ කියලා ලැජ්ජ බයක් නැහැ. නැත්ති පරලෝකෝ නරුණට පස්සේ අපි ගිහිල්ලා ආයේ උපදින අපායක් අනම්මනම් ඇත්තේ නැහැ ඔක්කොම නිකන් මේ ගොතපු කතා. ඒ කතාවලට අහු වෙන්න එපා. කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා කියලා අපේ තියෙනවනේ බෙරපදයක්. ආන්නේ බෙරපදේ තමයි. ඒකට කියනවා නත්ති ආය ලෝකෝ නත්තු පරලෝ පරණ ලෝකෝ. මවක් පියෙක් කියලා ගණන් ගන්න එපා. ඒ අපි ගාතු කොමියුනිස්ට් සමාජයේ කොමියුන් එක ඇතුළේ ඔක්කොම සහෝදරයෝ තමයි ඉන්නේ. මේ අම්මා මේ තාත්තා කියලා එහෙම සලකන්න ඕනේ ඔක්කොම සහෝදර කියලා තමයි කතා කරන්නේ. ඉතින් ඒක අර પરම්පරාවේ වැඩි හිටියන් කරකවන සමාජයේ ඉන්න දරුවන්ට පේන්නේ ලොකු විප්ලවීය අදහසක් විදියට ඔක්කොම සමානයි. ඔක්කොගම ආයේ මේ අම්මට තාත්තට කියලා විශේෂ සලකන්න ඕන කමක් නැත්තේ නෑ. කවුරුත් එක වගේ කියලා මවික් නැත පියෙක් නැත කියලා නත්ති සත්තාව ඕපපාතිකා ඉබේ පහළ වෙන සත්තු කියලා જાතියක් නැහැ. ඒකෙම නත්ති සමණ බ්‍රාහ්මණ සම්මග්ගතා සම්මපටිපන්නා. මේ ප්‍රතිපත්ති පුරුණ සමණක් බ්‍රාහ්මණ කියලා දෙයක් ඇත්තේ නැහැ. ඒ මිනිස්සු මහක වාතයක් රටට හැම එකම හම්බ කරන කණ්ඩෝන. මේ එක්කිනෙකුට විතරක් මේ පුදල විඳලා වෙනා කරන්න ඕන කමක් නැත්තේ නෑ. ශ්‍රමණක් බ්‍රාහ්මණ අවශ්‍ය නෑ කියලා මෙන්න මෙහෙම කතාවක් කියන අය ඉන්නවා. එතකොට සරුවචනාංශයේම සඳහන් කරනවා තව කට්ටියක් කියනවා දෙන දෙයක් තියෙනවා. පූජා සත්කාර තියෙනවා. බාහනාදී කටයුතු තියෙනවා. පවුපින් තියෙනවා. මේ ලෝකයක් තියෙනවා. පරලෝකයක් තියෙනවා. අම්මෙක් ඉන්නවා. තාත්තෙක් ඉන්නවා. ඉබේ පහළ වෙන සත්තු ඉන්නවා. එහෙම නැත්නම් මේ গুপ্ত දේවෘත් ලෝකේ තියෙනවා. ඒ වගේම මේ ප්‍රතිපත්ති පුරුණ භික්ෂුන් වහන්සේලා ශ්‍රමණක් බ්‍රාහ්මණ ඒගොල්ලෝ වග බලා ගන්න. කුල දේවතාවුන් සමාජයේ වග බලා ගන්න ඕන කියලා දැන් මහා ඒක ලහනවා. මහණෙනි මේ වගේ මේ කියන මාදේ තනි ක්‍රම එකිනෙකට විරුද්ධයි නේද කියලා අහනවා. එක්කෙනෙක් කියන මොකක්වත්ම නැහැ කියලා අන්තිකනේ තියනවා තියනවායි කියලා. ඉතින් මම හිතනවා අපිට අද සමාජයයි ওই ਸਰවචනාංශේ පෙන්නපු ඒ අවුරුදු 2600 කට ඉස්සර තිබුණු සමාජයේ එච්චරම තේරුම් ගන්න බැරි කමක් නැහැ. අපි ඉන්දියාවේ නෝනට අපි අවුරුදු 2600ක් පස්සට ගියාට එච්චරම තේරුම් ගන්න බැරි කමක් නැහැ. ඒක නිසා මේ බුදුහාමුදුර මොකද්ද මේ අඳින්න හදන චිත්‍රේ? එක්කෙනෙක් කියන හොඳ නරක තියෙනවා කියලා. අනෙක් කෙනෙක් හොඳ නරක නැයි කියලා. ඉතින් අපිට බලන්න පුළුවන් ඇත්තටම අපේ ලෝකේ තියෙන දේශපාලන පක්ෂ එහෙම නැත්නම් දර්ශන වාදානුව බලනකොට මෙවට කියනවා නාස්තිකවාදීන් කියලා කියනවා මවෙක් නැත පියෙක් නැත මෙලොවක් නැත එලොවක් නැත දුන් දේ ප්‍රයෝජනක් නැත කර්මීත කර්ම විපාක නැති නාස්තික වාද කියලා කියනවා. දුන් දේ විතරයි බලප්‍රෝජන විතරයි ගිය ආත්මේ කරපු ටික විතරයි මේ ආත්මේ තියෙන්නේ මේ ආත්මේ කරන්න දෙයක්වත් නැහැ කියලා ඒව ගැන විතරක්ම විශ්වාස කරන එකට අත්තික වාදය කියලාත් කියනවා. බැලුවොත් එක්කෙනෙක් තුලම මේ වාද දෙකම තියෙනවා. වාසිය ලැබුණාට පස්සේ අපි එක වාදයක් කතා කරනවා. අපිට පාඩුණාට පස්සේ අපි සාධාරණේ කතා කරනවා. ඒ නිසා ලෝකේ මත වශයෙන් දේශපාලන පක්ෂ වශයෙන් එහෙම සංවිධානක් තියෙනවා ඇතුළතක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් තරුණ ජීවිතේ ගත කරද්දී දානයක් නැත මේ මේ පූජා සත්කාර නැත දී දේ පරිදීනක් නැත අම්මෙක් නැත තාත්තෙක් නැත වෙනවා සෙල්ලම් කරන වයසේදී අපිට ඒ කාලේ ඕ මොනම දෙයක් අත්තත් නැහැ අපි ඉන්නේ මේ සෙල්ලම් කරන වයසේ ක්‍රීඩා දශකේ නැත්නම් මන්ද දශකේ ඊට පස්සේ මැද වයසට එනකොට අපි දරුවෝ වෙනකොට අපිට දරුවෝ ඉදිරියට මේ දේ කරන්න බැරි නිසා අපි ප්‍රමාණිකට සදාචාරවාද වෙනවා. අන්තිමට වයසට ගියාට පස්සේ ඉතින් ඕක ඉතින් කල්චක් කර්ම දෝෂ කියාගෙන ඉතින් ජීවත් වෙනවා. එකම ජීවිතයේ අවස්ථා තුනක අපේ මේක පිළිබඳව මත වෙනස් වීමක් සිදු වෙනවා. එකම පුද්ගලයා වුණා. ඉතින් ඒකෙදී බුදුචානන් වහන්සේ මේ අපන්නක ප්‍රතිපදාව පෙන්ලා දීම සඳහා මේ පෙන්නන වාද දෙකෙන් බුදුජානනාංශයේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් දුන් දෙහි ප්‍රයෝජනයක් සම්ෙක් නැත තාත්ෙක් නැත එලොක් නැත මෙලොක් නැත කිව්වොත් ඒ පුද්ගලයා කවදාහකවත් කාය සුචරිතයක් ගැන වචී සුචරිතයක් ගැන මනෝ සුචරිතයක් ගැන කල්පනා කරන්න. එයාට ඕනක තියෙන්නේ මේ සැප විඳින එක විතරයි. මෙලෝ වශයෙන් ඉන්නකම් පුළුවන් තරම් සැප විඳින එක විතරයි. ඒ මනුස්සයා ඒ නිසා සදාචාරාත්මක වගවීමකට යන්නේ නැහැ. බයලජ්‍ය දෙක නැති වෙනවා. සීලයක් හිටින්නේ නැහැ. ඔය නාස්තික වාදයේ තියෙන කට්ටියට ඒ නිසා සීලය පිළිබඳ කතා කරන්න අයිතියක් නැහැ. මේ නිසා මේ මිනිස්සයා අපි හිතමු මේකම කියාගෙන මේකම අදහගෙන මේ ලෝකේ ජීවත් වෙන හොත්තට කාලා බීලා ණය වෙලා හරි මැරුණාට පස්සේ මට ගෙවන්න දෙයක් නැහැ කියන අදහසෙන් ජීවත් වෙලා බුදුචානන්සේ සඳහන් කරන යම් හේයකින් පරලෝකයක් තියෙනවා නම් දැන් මෙයාට මොකද වෙන්නේ? මිලෝ වශයෙන්මුත් සදාචාරයක් නැහැ. මිලෝ වශයෙන්මුත් කාය සුචරිතයක්, වචී සුචරිතයක්, මනෝ සුචරිතයක් නැහැ. යම් හේකින් පරලෝකයක් තියෙනවා නම් යම් හේකින් ඒ කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත වල නපුරු ඵලයක් තියෙනවා නම් ඒ නපුරු කර්ම විපාක නිසා මරණයන් මැත්තේ ඒ විපාකත් එනවා. ඒ නිසා මෙලෝ වශයෙන්ුත් එයා ප්‍රඥාවන්ත පුද්ගලයන්ගේ දෝෂයට ලක් වෙනවා. මරණයන් මැත්තේ අපාගාමී පත්තාවටපත් වෙනවා. මේ නිසා මේ මිනිස්යාට ආංශික වශයෙන් නම් සැපක් තියෙනවා. මෙලෝ ඉන්නකම් වගේ විභාගයකින් තොරව සැප විඳින්න පුළුවන්. නමුත් අනිත් පැත්ත හැරුණොත් යම් හේකින් පරිලොවක් තියෙනවා නම් දුක් විඳිට සිද්ධ වෙනවා. ඒ නිසා මේ ලෝකේ ඉඳද්දි බුදුරජාන් වහන්සේ විශ්වාස කරන්න කියන්නේ නෑ අපිට පරිලෝකයක් තියෙනවමයි කියලා. නමුත් පරලෝකයක් නැහැ කියන මතය ගත්තොත් වෙන්න තියෙන අනර්ථය පෙන්ලා දෙනවා. පරලෝකයක් නැහැ කියන මතය ගත්තොත් ඒක කෙලින්ම දුෂ්චරිතයකට යොමු කරනවා මනුස්සයා. යා සුචරිතයකට යොමු කරන්නේ නැහැ. ඒ නිසා මේ මනුස්සයා මෙලෝ වශයෙන්ුත් ප්‍රඥාවන්ත පුරුෂයන්ගේ ගර්හයට ලක් වෙනවා. යම් හේයකින් මරණයන් මැත්තේ අපායක් කියන එකක් තියෙනවනම් ඒ මනුස්සයා ඒකාන්තයෙන්ම අපාගත වෙනවා කියන එක තමයි සරුවචන් වහන්සේ පෙන්ලා දෙන්නේ. ඒ නිසා මේක තේරුනොත් යම් විඤ්ඤෝ සත්පුරුෂයෙකුට මෙලෝ ජීවත් වෙද්දිම එයා තේරුම් අරගන්නවා යම් හේයකින් දුන් දෙ ඵලයක් තියෙනවා පූජා සත්කාර වල ඵලයක් තියෙනවා දානේ ඵලයක් තියෙනවා හොඳ නරකදී සැප විපාක ආදීනව ඵල විපාක තියෙනවායි කියලා එමස මෙලෝ වශයෙන් ඒකේ මෙලොව සාන්දෘෂ්ටික ප්‍රතිඵලයක් වශයෙන් සුචරිත වෙන්න හදනවා. කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිත යනවා. ඒ නිසා මේ මිනිස්සු සමාජයේ පෙළන්නේ ඒ නිසා මේ මිනිස්සු මේ සමාජයේ ඉන්න විඤ්ඤු සත්පුරුෂයන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙන්නේ. යම් හේයකින් පරලෝකයක් තියෙනවනම් සුගතිගාමි වෙනවා. ආන මේ දෙක ඥාණයෙන් සලකලා බලලා එළුවක් තියනද මෙලවක් තියනද කියලා කාටවත් ඔප්පු කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ. නිකන් තර්කයෙන් පෙළලා දෙනවා. ඕන කෙනෙකුට තියනවා කියන්න පුළුවන් මේකේ. ඕන කෙනෙකුට නැහැ කියන්න. ඒක තමයි ඉස්ලාම් පේන්නේ. මහන්නේ මෙහෙම කියන දෙපිරිසක් ඉන්නව නේද? කට්ටියක් කියනවා එලොක් තියෙනවා මෙලොක් තියෙනවා කට්ටියක් කියනවා එලොක් නැහැ මෙලොක් නැහැ කියලා. ඉතින් එකකටවත් බුදුරජාණන්සේ ඕක කියන්නෙත් නැහැ කියන්නෙත් නැහැ අපන්නකෝ ඉන්නවා. එහෙම කියන කට්ටියකුත් තියෙනවා. මෙහෙම කියන කට්ටියකුත් තියෙනවා. නමුත් තීන්දුව කරන්න ඕනේ උඹට. උඹ මොකද කියන්නේ මේ එලොක් නැහැ මෙලොක් නැහැ අම්මෙක් නැහැ තාත්තෙක් නැහැ දානියක් නැහැ කළ දේ හොඳ දේ නරක දේ ඵල විපාක නැහැ කිව්වොත් ඒ කෙනාට කාය සුචරිත වචී සුචරිත මනෝ සුචරිත පිහිටන්නේ ඒක නිසා අපේ අතින් යම් වෙලාවක සමාජයේ නීති උල්ලංඝනය කරන සතුම් මරණ හොරකම් කරන කාමීත්‍යාචාරය කරන මට්ටමට ගියා නම් අපි ඒ වෙලාවේදී ක්‍රියාත්මක වෙලා තියෙන නාතික දෘෂ්ටිය තමයි ඒ වගේම වචනෙන් ක්‍රියාත්මක වෙන බොරු කේලම් හිස් වචන පරිසවචන ඉක්මවලා ගියා නම් අපි විතික්‍රමණය කළා නම් එතකොටත් අපේ හිත අපිට ඒ දෙයට අපි පොළඹවලා තියෙන මේ නාතික දෘෂ්ටි නිසා ඊට පස්සේ යට තියෙනවා තව මනෝ කර්මත් මේ නිසා ඒ කරන හැම වෙලාවකම ඒ කෙනාට අත්තානුවාද බය පරානුවාද බය කියන දෙක එනවා එකක් තමයි දන්නවා මේ මගේ සුචරිතයන සලකීම නිසා සදාචාරාත්මක වගවීමක් නැති නිසා ශීලයක් නැති නිසා සතුන් මරණ හොරකම් කර කම් කරන නිසා මම මේ පරිසර දූෂණයක් කරනවා චිත්ත දූෂණයක් කරගන්නවා කියන එක ඒ උපත්තියම එන එකක් ඕනම කෙනෙකුට දෙක විඥු සත්පුරුෂයන් විසින් දොස් කියනවා හැදිච්ච gedරන හැදිච්ච එකයි කියලා බයින් ඉතින් ඒක නිසා ඒ කෙනාට නාස්තිකවාදී වෙන කෙනා සැපනම් විඳිනවා තමයි. ඕන සතෙක් මරාන කරනවා. ඕනේ හොරකම කරලා සැපසේ ජීවත් වෙනවා. කාමීත්‍යාචාරයේ කිරිබිම්මල් නැටි කඩන්නා වගේ කිසි ගාණක් නැතුව ආවට ගියාට සල්ලාලකම් කරගෙන ජීවත් වෙනවා. ඒ පාතාල ලෝකේ නම් එයා බොහොම කෙලිකාරයෙක් වශයෙන් ජීවත් වුණාට දක්ෂයෙක් වශයෙන් සත්පුරුෂයෝ දන්නවා මේ මිනිස්යාර කරන කලට පව මීරිය මීසේ විඳින කාට දුක් දැඩි වේ ගිනිසේ කිව්වා වගේ විඳවන්න වෙන බව කියලා තියෙන නිසා මේ මිනිස්යාට අත්තානුවාද බය පරානුවාද බය සිට වෙනවා. ඉතින් ඒක නිසා අපට මේ අපන්නක ප්‍රතිපත්තාවය නැත්නම් අපන්නක ප්‍රතිපත්තිය කියන එක හරියට තේරුම් ගන්න පුළුවන් නම් අපි තේරුම් ගන්න ඕනේ අපේ අතින් යම් සතෙක් මැරීමේ ක්‍රියාවකට කාය දුස්චර්චයකට පෙළඹෙනවා නම් ඒ වෙලාවේ අපේ මනසේ තිබිලා තියෙන නැත්නම් අපි එළවුම පෙළඹුම සිදු වෙලා තියෙන්නේ දුස්සීල මිත්‍යා දෘෂ්ටික නාස්තික වාදයක. අපි මේවා යට කරගෙන තලාගෙන සදාචාරකම් තලාගෙන අපි මල පනිනවයි කියලා කියන්නේ වීතික්‍රමණය වෙනවයි කියලා කියන උල්ලංඝනයක් අපිටින් වෙලා තියෙනවා. එතකොට අපිට සිද්ධ වෙනවා පිළිගන්න මගේ එක පැත්තක් තියෙනවා ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙන නැත්නම් හදලා කියනවා. මෙතන එක සභාවේ කවුරක්වත් නැහැ මේ දෙයට නෑ කියන්න බෑ. මේකට තමයි ওই පිට තියෙන චපල ගතිය වංචනික භාවයේක පුත්‍රජානංශය රාපන්නක ප්‍රතිපදා පෙන්වනකොට කියනවා සමහර සමලක් බ්‍රාහ්මණෝ එක මාදයක් වාදයක් විදියට මතයක් විදියට කියනවා නත්ති දින්නම් නත්ති ඉට්ටන් නත්ති උතන් නත්ති සුකර දුක්ඛාණ දුක්ඛටාණ කම්මාණං පලම් විපාකං නත්ති ආයන් ලෝකෝ නත්ති පරලෝකෝ කිය. ඒතර අපිට තමන්ගේ චරිතයට මේක වද්දා ගන්න පුළුවන් නම් මා අතින් යම් වෙලාවක සතෙක් මැරීමක් සිද්ධ වුණා නම් දැක දැක දැන දැන වරකමක් සිද්ධ වුණා නම් කාමීත්‍යාචාරයක් සිද්ධ වුණා නම් බොරුවක් කේලමක් හිස් වචන පරස වචනයක් වෘත්තිමේ වශයෙන් හෝ ජීවිකා නැත්තම් එදිනදා වැඩි සිද්ධ වුණා නම් ඒ වෙලාවේදී මගේ ඇතුළේ තිබිලා තියෙන මේ නාත්‍තික දෘෂ්ටිය එනදා මයි ළඟ තිබිලා තියෙන මිත්‍යා දෘෂ්ටිය දුසීලකම තිබිලා තියෙනවා ඊට පස්සේ පන්තරට ආවට පස්සේ අපි එහෙම කරන කෙනෙක් දැක්කත් බයිනවා එතකොට අපි සුචරිතවාදී වෙලා අනුන්ගේ දොස් දැක දැක මේ මිනිස්සෙින්ට තේරෙන්නේ නැද්ද මේ මේ වගේ වැඩ කරන්නද නැහැ කියලා අපි 100 100ක්ම සුචරිතවාදී වෙන්න හැදුවට පස්සේ මේ එක ඇතුලේ Taman තුලම ගැටුම් දෙකක් තියෙනවා. මේ විරුද්ධවාදී ප්‍රවාහ දෙකක් එකට වදිනවා. මෙන්න මේකට තමයි අසහනය කියලා කියන්නේ. මේකට තමයි ආතතිය කියලා කියන්නේ. මේක තමයි වෙහෙසගෙන දෙන්නේ අපිට. මේක තමයි දැවිලි තැවිලි ගෙන දෙන්නේ. ඒක නිසා මේ දෙක මේ හොඳ නෑ නරක නෑ දුන් දෙය පරප්‍රෝජනයක් නෑ අම්මෙක් නෑ තාත්තෙක් නෑ කියන එක පැත්තකුත් අනිත් පැත්තෙන් ඒක 100%ක්ම තියෙනවා අනුන් ගැන විනිශ්චය කරනකොට තියෙනවා. Taman ගැන විනිශ්චය කරනකොට නෑ. දවල් මිකෙල් රෑ ඩැනියෙල් මේ යන එකේදී මෙන්න මේ දෙකටම එහෙම තියෙනවා කියන එකත් මම නෙවෙයි. එහෙම නෑ කියන එකත් මම නෙවෙයි. නමුත් කර්මයක් සහ කර්මඵලයක් නැත දුන් දෙයි පළප්පරෝජනයක් නැත කිව්වොත් බුදුජානනාංශයේ ඒකට සමීකරණයක් පෙන්වනවා ඒ කෙනා ළඟ කාය සුචරිත පිහිටන්න බෑ වචී සුචරිත පිහිටන්න බෑ මනෝ සුචරිත පිහිටන්න බෑ ඒ නිසා ඒ කෙනා දුස්සීල කෙනෙක් වඩපත් කරනවා ඒ නිසා මෙලෝ වශයෙන් විඤ්ඤු සත්පුරුෂයන්ගේ ලැජ්ජාවට චෝදනාවට ලක් වෙනවා යම් හේකින් පරලෝකයක් තියෙනවා නම් අපාගත වෙනවා ආන්න මේක කල්පනා කරන එක මේ විද්‍යාගාර අන්වීක්ෂ දුරේක්ෂ හොයලා පරිලෝක තියෙනවද කියලා හොයන්න ගන්න ප්‍රයත්නේ නෙවෙයි තමන්ගේ ඇතුළත වාද ක්‍රමයෙන්ම තමන් මේ දෙකෙන් එකටවත් අන්තවාදී වෙන්නේ නැතුව ගැලවිඥාව කියන එක මේ මැදමාවත හොයනවයි කියන එක මේකෙදීව ශ්‍රමණක් බ්‍රාහ්මණය මොනවා කිව්වත් මේකට ගෝචර වෙන්නා වූ පාත්‍ර වෙන්නා වූ අහු වෙන්නා වූ මම දැනගන්න ඕනේ මේ එක එකනා මොනවා කිව්වත් මේ කියන්නා කෙසේ කිව්වත් අහන්නා සීබුද්ධියෙන් අහලා මෙන්න මේ වගේ පෙන්ලා දෙන විදිහට සුචරිතය පාවා දෙන්න එපා. පාවා දුන්නොත් මෙලෝ වශයෙන්ම උඹට ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ගේ බැනුම් ඇහිම සිද්ධ වෙයි. මිනිස්සු බණීවි හැදිච්ච ගෙදර නැදිච්ච එකයි කියලා. ඒකට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. අපි කොන ಜಾති ජීවිතයක් ගත කරත් අපි කෙරෙහි සමාජයේ යම් යම් ප්‍රතිචාර දක්වන සමහර වෙලාවට නාස්තික ප්‍රතික්‍රියා නාස්තික විවේචන සමහර ආස්තිකයි ඒව මගාරවලා ඒව යටපත් කරලා අපිට ජීවත් වෙන්න බෑ ඒක නිසා ඒක අපි වෙලාවේ හැටියට වාසියට තියාගන්නවා සුචරිත වීම සඳහා ඉතින් ඒක අද ලෝකේ බලනකොට ඒක අපි ඉන්න තැන යම් වශයෙන් වාසිදායක තත්ත්වයක් තියෙනවා ඒ මොකද මේ අවුරුදු 200කට විතර කාලයක් මානවයා මේ නව තාක්ෂණය සහ විද්‍යාව කියන දෙයක් හොයාගන්නකොට එයා ඒකාන්තියම දුස්සීල මිත්‍යා දෘෂ්ටික නාස්තික තැනකට ගියේ. මේ විද්‍යාව කියන එක තාක්ෂණය කියන එක මිත්‍යා දෘෂ්ටියක්. ඒක අද විද්‍යා ලෝකෙට තේරෙනවා මේ පැත්තේ හොඳටම ඒ මොකද බයලජ්‍ය දෙක නැති ඒ මොකද මේ කාය සුචරිත වචී සුචරිත කියන එක කතා කරන්න බැරි මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි කවුරුවක්වත් දැක්කේ නැහැ මේ වගේ විද්‍යාව වගේ භෞතිකවාදී දෙයකට යනකොට ඒ නාස්තික වාදයට එක්ක කාය සුචරිත වචී සුචරිත මනෝ සුචරිත පිරිහෙනවා කියන එක බුදුහාමුදුරුවෝ විද්‍යාව ඇති වෙන්නත් ඉස්සෙල්ලා 2600 කට ඉස්සෙල්ලා කිව්වා තාමත් විද්‍යාඥයන්ට තේරුම් ගන්න බෑ මෙච්චර ලෝකේ යටිතල පහසුකම් සැප ඒක පුද්ගල ආදායම දේශීය ආදාය වැඩි වුණත් ඇයි මිනිස්සු ආසානයටපත් වෙන්නේ කියලා. ඇයි මේ රටවල් වල මේ සදාචාරය කතා කරගන්න බැරි වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේක තමයි අපිට බුදුහාමුදුරුවෝ කල්බදු ක්‍රමයට දීලා තියෙන දැනුම. ඔබට ඕනි නම් නෑ කියන්න පුළුවන්. හැබැයි ඒත් එක්කම දැනගන්න ඕනේ ඒකේ වැඩ කරනකොට යෙදෙන්න යෙදෙන්න යෙදෙන්න කාය සුචරිත වචී සුචරිත මනෝ සුචරිත පිටියන. ඒකත් උඹට තේරෙන්නේ නැහැ. මොකද ඒක ටික ටික වෙන්නේ. එතකොට උඹට අල්ලපු gedර මිනිහා බයිනෝ. සුචරිතවාදියා බනිනෝ. සුචරිතවාදීද ශ්‍රමණක් ප්‍රාක්‍මණය. මේ හැදිච්ච gedර නැහැදිච්ච එකයි කියලාමට ඒකත් නොතකයින්න ඕනේ. මේ කාමෝදිගේ විද්‍යාව දිගේ භෞතික දේවල් දිගේ දුවන්නත් ඕනේ. ඒතකොට කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිත නැති වෙන බව නොදැන ඉන්නත් ඕනේ. ඒ පෙන්ලා දෙන පඬිත සත්පුරුෂයා නොතක ඉන්නත් ඕනේ කෙනෙකුට ඔය බටේරට වෙලා තියෙන විදිහට අවුරුදු 200ක් ආපස්සට යන්න. දැන් අපේ ඔලමුලකම කියන්නේ අපේ මේ ලංකාවේ මේ බවත් මෙච්චර ප්‍රසිද්ධ බුදුහාමුදුරුවෝ කියලා තියෙදි මේ කරුණුත් අපි තාම විද්‍යාව පිටිපස්ස යනවා. තාම විද්‍යාව පිටිපස්ස යනවා ඇස් බැඳගත්ත මීහරක් වගේ. අපිට තේරුම් ගන්න වෙනවා මේක දියුණු වුණොත් දැන් මේ යන රැල්ලට මේක දියුණු වුණොත් මේ තියෙන බයලජ්ජාවක් නැති වෙනවා. මේ තියෙන සුචරිතයක් නැති වෙනවා. මේ සිතන කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිත නැති. ආය ඇත්තු දාලවත් අදින්න බෑ. ආය ඇත්තු දාලවත් අදින්න බෑ. මොකද ඒක සිද්ධ වෙන්නේ එක රැයෙන් දෙකකින් නෙවෙයි. අවුරුදු 200ක් 300ක් යනකොට තිබ්බ තැනක සදාචාර ලකුණුත් හොයන්න හම්බෙන්නේ ඒකත් නටබුන් බාටපත් වෙනවා. ඒ නිසා අපිට අවාසියක් තියෙනවා අපි මුයිහරක් වගේ පිටිපස්සේ අනේක. වාසියක් තියෙනවා අද බටහිර ලෝකයේ එහෙම ගිහිල්ලා එක පටලවාගෙන ඒගොල්ලෝ ආයෙසරයක් බලනවා කොහොමද සදාචාරය හදාන්නේ. කොහොඳ බයලජ්ජාව හදාන්නේ කොහෙද කාය සුචරිත වචී සුචරිත මනෝ සුචරිත තියෙන්නේ කියලා ඒගොල්ලෝ පසු ප්‍රතික්‍රියා පසු විපරම් කරන වෙලාවකුත් තියෙනවා ඒකට තාම ලංකාවේ විද්වතුන්ගේ දේශපාලනඥයන්ගේ සහ නායකයන්ගේ අවධානය යොමු වෙලා නැහැ අභාග්‍ය සම්පන්නයි ඒක අභාග්‍ය සම්පන්නයි මේගොල්ලන්ට පේනම විද්‍යාවේ තියෙන දිලිසෙන පැත්ත විතරයි. නමුත් විද්‍යාලෝකයේ උස්සස්ම විද්‍යාඥයන්ට අද හොඳටම තේරිලා තියෙනවා ජාතියනම කරලා තියෙනවා මානවයා. මුළු මානව වර්ගයම නම කරලා තියෙනවා. හැබැයි ඒකේ තියෙන පෙන්නන්න මම මේ ගොඩක් කතා කරන්න හදන්නේ ඒක කියන්නයි. ඒ විද්‍යාව විසින්මයි විද්‍යාවේ තියෙන වැරද්ද පෙන්ලා දීලා තියෙන්නේ. ඒක ලොකු ලාභයක්. හැබැයි ඒක තාම පන්ති කාමරවල උගන්වන්නේ නැහැ. තාම විද්‍යා ගුරුවරු දන්නෙත් නැහැ. තාම විද්‍යාව පිළිබඳ පාඨමාලා හදන කට්ටිය දන්නෙත් නැහැ. හුදුට විද්‍යාවේ තියෙන ඉහළම නවීනම දේවල් බැලුවොත් හිමීට හිමීට පේන්ටරට අරන් තියෙනවා මේ විද්‍යාව මෙතෙක්කල් ගූඩයි කියලා গুপ্তයි කියලා පැත්තකට දාපු සදාචාරය පිළිබඳ පුංචි ආරාධනයක් අලුත්ම විද්‍යා පරිශන වල තියෙනවා. ඒක අපිට බලන්න බෑ අපේ ඇස් ඔක්කොම නිලංකාර වෙලා තියෙන. මේ විද්‍යාවේ ලැබෙන මේ කාමෙටම පස්සේ ගිහිල්ලා ඒකෙන් හම්බෙට මේ දෙඤ්ඤම් කියන දෙයටම පස්සේ ගිහිල්ලා ඒ විද්‍යාවේ තියෙන මේ අලුත්ම දේවල් අල්ලගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි හොඳට ඒ විද්‍යාවෙන් එහෙම නැත්නම් නව තාක්ෂණයෙන් එහෙම නැත්නම් ඔය නව තියෙන ජනමාධ්‍ය දිහා හොඳට බලන හිටියොත් පේනවා මේ ගොල්ලන්ඩ කියා ගන්න බැරි කියමනක් කියවෙනවා ඔය සැප ඉල්ලන එක දිගේ ගියොත් උඹලට වෙන හානිය මෙච්චරයි කියලා කියන්න බෑ. ඒක නිසා ඒගොල්ල ඒක කෙලින්ම පිළි නොගෙන පරිවේෂණ යොමු කරන්න පටන් ගන්න තියෙනවා. මනස කියන්නේ මොකද්ද කියලා බලන්න. ඒ නිසා මයින්ඩ් සයන්ස් කියලා එහෙම නැත්නම් මනසේ විද්‍යාව කියලා ඉස්සර මනස කියන්නේ සම්පූර්ණ අවිද්‍යානුකූල දෙයක්. මනස ගැන කතා කරන්න බෑ විද්‍යාවේ. ඒක පල්ලියටයි. ඒක දිව්‍යයන් අන්තයටයි. ඒක ආගමටයි දේ විද්‍යාවට ගත්ත දැන් විද්‍යාව පටන් ගන්න තියෙනවා. ඉතින් ඒක නිසා පේනවා විද්‍යාව උනත් කරගෙන කරගෙන යනකොට විද්‍යාව විසින් විද්‍යාව විද්‍යාවේ තියෙන නපුර පේන්නේ නැතු අවුරුදු 200ක් හරහා බයලජ්ජාව නැති කරව සෝදාපාඩුව ලක් කරපු ගතිය පේන්න තියෙනවා. තාම ලංකාවට පේන්නේ නැහැ. මොකද ලංකාව තාම තියෙන විද්‍යාව හොඳයි කියන තාම එතෙන්ට යන්න බැරි වුණා කියන ආකල්පයේ ඒ මොකද හේතුව අපි මේක අපන්නකව නෙවෙයි විද්‍යාව දිහා බැලුවේ ඒක සරසුභහදියක් විතර බලලා තියෙනවා. ඒ නිසා අපි අපන්නකව බැලුවොත් විද්‍යාව දිහා විද්‍යාව හොඳ සැපතෝගයක් නම් අල්ලලා දීලා තියෙනවා නෑ බෑ කියන්න බෑ. හැබැයි ඒක විනාශ කරලා තියෙන විශාල සදාචාරයක්. ඒ වුණත් විද්‍යාවම දැන් තේරුම් ගන්න තියෙනවා අපි මේ යන පාර වැරදි හදන්න ඕනේ කියලා. නමුත් ඒක ප්‍රසිද්ධිය කියලා නෙවෙයි කරන්නේ කෙරෙන දෙයක්. ඉතින් මේක දැකගන්න හිතන්න අමාරුයි මේ බණක් කියලා බණක් අහලා එක රැයකින් මේක වෙයි කියලා. නමුත් මෙහෙම නිදර්ශනයක් මම දෙන්නම්. ඒක අපිට දැනගන්න වෙන බෞද්ධයන් වශයෙන් එහෙම අපිට දැනගන්න වෙන භාවනා කරන්නන් වශයෙන් මේ විද්‍යාවේ මේ සතියේ බොහොම සමානකම් වගේක් තියෙනවා. හරියට ඇතිදී ලස්සනට පෙන්ලා දෙන ගතියක්. නමුත් කවදද සතියට වැටෙන්නේ සතියෙත් අභාවයක් තියෙනවායි කිය. සතියෙත් ගෙවෙන තැනක් තියෙනවායි කිය. සතිය ක්ෂය වෙන වැය වෙන තැනක් තියෙනවා. මේ සතියේම අභාවය දකින්න සතියට පුළුවන්කමක් තියෙනවා. ඒකට අපි කියනවා සති බලය කියලා. මේ සතිය අපි පුරුදු කරන්නේ විද්‍යාවක් පුරුදු කරනවා වගේ. අපි පොඩි ළමයින්ට උගන්වන්න බලාපොරොත්තු වෙනවා සතිය කියන්නේ මොකද්ද? අපි පෙන්වන්නේ සාරස්වභාවයක් විදිහට තමයි. ඒ වෙලාව සදාචාර ගැන කතා කරන්න යන්නෙත් නැහැ. කරගෙන කරගෙන යනකොට අද අපි කියවපු ප්‍රශ්න දිහා බලනකොට පේනවා මේ සතියෙන් යනකොට පේනවා අරමුණු චීන වෙලාවක් තියෙනවා අරමුණු ගෙවෙන වෙලාවක් තියෙනවා. ගෙවුනත් අරමුණ නැහැ කියලා ඉසాత බඳගෙන අඬන්නේ අරමුණු ගෙවිච්ච බව දන්න ගතියක් ඒ දන්න ගතියට උතර හුරු වෙනකොට තේරෙනවා ඒක පිළිබඳව මතකත් නැහැ නින්දේ හිටියක් දන්නෙත් නැහැ මොකද උනේ දන්නෙත් නැහැ ඒ වෙලාවේ මම මේ සතියේ තියෙන ස්මෘති ශක්තිය නැවත ශීපත් කිරීමේ ශක්තිය එතන නැහැ. සිද්ධ වෙච්ච සිද්ධියේ මොකද්ද වුණා වෙනවා. එතකොට පේනවා සතියෙන් හරියට අසතිය දැකගන්න දැනගන්න කරන වැඩක් වගේ මෙන්න මේක සතියේම උත්කෘෂ්ඨ ක්‍රියාවලියක්. නැත්තම් සති බලය කියලා සාරිපුත්‍ර සංසය සඳහන් කරනවා. ඒ නිසා වඩපු සතියේම අභාවය වඩපු සතියේම ක්ෂය වීම වඩපු සතියෙයිම වැයවීම වඩපු සතියෙයිම Nirodhaය වඩපු සතියෙයිම පටිනිස්සග්ගය නොසලී බලානින්න පුළුවන් කෙනෙකුට විතරයි සතිපට්ඨානයේ දක්වන සතිය බොජ්ජංග සතියක් පාටපත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සතිය නිකන් විශ්වවිද්‍යාල විෂයක්, පන්ති කාමර විෂයක් පාටපත් වෙනවා. ඉතින් මේක දකිනකොට ඒ කියන්නේ මේ සතියෙම වඩ වඩා යනකොට සතියෙම නැති තැන් අහුවෙනවා. එහෙම නැත්නම් විච්ඡදේ නැවත සීපත් කරගන්න බැරි තැනකට යනවා. අසවල් අරමුණේද හිත තිබ්බේ කියලා අරමුණක් නම් කරගන්න බැරි තරක් වෙනවා මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද මෙහෙම වෙන එක හරි දෙයක්ද නරක දෙයක්ද කියලා අනිවාර්යයෙන්ම යෝගාවචරයට සැකේනවා. අන්න එතනදී අපන්නක ප්‍රතිපදාවෙන් කටයුතු කරලා මේක තමන් කරපු දෙයක් නෙවෙයි නම් ඔක ඕම වෙන්න දෙන්න. කරන්න බෑ එහෙම නැති වෙලා යන්නේ. අන්න එතනදී යෝගාවචරයා ක්‍රියාකල යුතු ආකාරයට බොහොම ලස්සනට මේ අපන්නක පදේ යොදන්න පුළුවන්. එහෙම වෙනවනම් සතියෙම යනකොට සමහර වෙලාවට ගැසිලා අවදි වෙනවා කලින් මොනවද තිබුණේ කියලා ස්මෘති ශක්තිය නැති. අන්න ඒක වෙනවනම් අන්න ඒක නැවත නැවත නැවතත් කෙරුවොත් මේ සතිය පවතින්නේ අසතිය හෙවත් දැනීම පවතින්නේ නොදැනීම සාපේක්ෂව බව දැනීම සහ නොදැනීම අතර තියෙන සාපේක්ෂ බව කියන එක තේරුම් ගැනීම විශාල ආධ්‍යාත්මික කෘත්‍යයක්. විශාල දාර්ශනික පරිශ්‍රණයක්. ඒක වෙනකොට අපේ හිත, අපේ කය ගොඩාක් විහෙසකට පත් වෙන ගතියක් පේනවා. බය වෙන ගතියකටපත් වෙනවා. අසරණ වෙන ගතියකටපත් වෙනවා. කම්මැලි වෙන ගතියකටපත් වෙනවා. එපා වෙන තත්යකටපත් වෙනවා. අන්න ඒකට ලෑස්තිලා යන්නේ ඒක තමයි අපි මේ ජීවිතේම නිවන් දකින්න හදනවා කියන එකයි බුද්ධ ධර්මයේ අතර තියෙන වෙනස. මේ ජීවිතේම නිවන් දකින්න අනේක කරනට අනිවාර්යයෙන් මේ ගැටලුවට මුහුණ දෙන්න වෙනවා. දීලා සතියෙම තේරුම් ගන්න වෙනවා අසතිය කියන්නේ මොකක්ද කියලා. සතියෙම තේරුම් ගන්න වෙනවා නැතිවීම. අරමුණු වල නැතිවීම, ස්මෘති ශක්තිය නැතිවීම, සතියෙන්ද හිටියේ නැද්ද කියලා සපෙලා උත්තර දෙන්න බැරි ගතියකට අද කියපු මේ කමඨාන් සුද්ධ කරන වාර්තාවල තිබුණාට පස්සේ මට සතුටක් ඇති වුණා. මොකද සමහර කෙනෙක් එතෙන්ට යනකම්ම භාවනාව මෙහෙवला තියෙනවා. ඊට පස්සේ සමහරු සැකයෙන් කතා කරනවා, සමහරු සැකයක් නැතුව කතා කරනවා. නෑ දැන් මෙතන තමයි යන්න ඕනේ මේක තමයි හරි කියලා. ඉන්නේ එතන ඒ තියෙන තාම අපිට අපිට බුදුහාමුදුරුවොත් නෑ එතන කවුරුවක්වත් නෑ. භාවනාවේ මෙතෙක් ආපු පාර හරිනම් තව ඉදිරියට යන්න යාට දෙන ශක්තියට කියන්නේ මේ අවිරුද්ධ ප්‍රතිපදාව. කිසිම දෙයක් ස්ථිර නෑ තාම. හැබැයි පරිේශණියාව එතකොට මේ කරන්න කරන්න කරන්න මේක තුල තමන් තුල තමන්ගේම ආත්ම ශක්තියෙන් මේ දේ කරුවොත් මේ දේ වෙනවා මේ දේ කරුවොත් මේ දේ වෙනවා කියන්නේ කර්මේ සහ කර්මඵලය දෙහිමක් නෙවෙයි අද්දුටු ප්‍රත්‍යක්ෂ බවටපත් වෙන්න පටන් ගන්නවා. එතකොට අපි කම්මස්සකතා ඥාන සම්මාදීට්ඨියට යන්නේ. එක්ක සමත සම්මාදීට්ඨිය විශේෂයෙන්ම යන්නේ විපස්සනා සම්මාදීට්ඨියට. ඒක නිසා ආධුනිකයාට සම්මාදිට්ඨිය ඉගෙන ගන්න කෙනාට කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය අවශ්‍යයි. ඒක නැතුව සමත සම්මාදිටේට යන්න බෑ. ඊට පස්සේ විපස්සනා සම්මාදිටේ යන්න බෑ. විපස්සනා සම්මාදිටේට යනකොට කම්මසකතා ඥාන සම්මාදිට්‍ය අවචාවට ලක් වෙනවා. ලීන භාවයටපත් වෙනවා. වළංගු භාවේ නැති වෙනවා. නමුත් ඒකේ කෘත්‍ය වෙලා ඉවරයි. ඒ වුණත් ලොකු සාංශලා ඉන්න කාලේ අපිට කියපු දේ තමයි කම්මස්සකතා ඥාන සම්මාදිටියෙන් කතාව පටන් අරගන්න. හැමදාම කතාව පටන් අර ගන්නවොත් ඉහළට යනකොට යනකොට ඒකේ තියෙන අදාළ භාවයේ නැති වෙනවා. ඒ නිසා බුදුචානන්සේ මේ හොඳ දේ කිරුවොත් හොඳ ප්‍රතිඵල, නරක දේ කිරුවොත් නරක ප්‍රතිඵල කියන කම්මස කතා ඥාන සම්මාදිට්ඨිය කට්ටියක් ඇතයි කියනවා. කට්ටිය නැතයි කියනවා. Tamanටම මේ දෙක අත්දක් ගන්න පුළුවන් වෙනවා භාවනාවේදී. ආධුනිකයට ඇතයි කියන්න වෙනවා. කියලා තමයි සදාචාර ජීවිතයක් ඇති කරන්නේ. විපස්සනා සම්මාදිට්ඨියට යනකොට ඒක ඉක්මවල යනවා. ඒකටත් ලෑස්ති වෙන්න ඕන. ආයෙ පටන් ගන්නකොට ඇතයි කියලා පටන් ගන්න. භාවනා දියුණු වෙනකොට නැතයි කියනවා. ආන්න ඔය දෙකේදී මේ දෙක හවුරස් දෙකක් නෙවෙයි. ගැරන්ඩියෙක් නැත්නම් උරගෙයෙක් හැව හලනකොට ඇතුලේ තියෙන හැව හැම අලුත් එකක්. ටික කාලයක් ගිහලා ඒක හලන්න ඕන. එතකොට ඇතුලෙන් තව හැමක් එනවා. ඒක අලුත් එකක්. අර තිබුණ එක පරණ එක බාටපත් වෙනවා. මෙතන එකින් එක එකින් එක ප්‍රතිස්ථාපනය කරගෙන යනකොට ඇත්තේ මේ කිව්වනම් ඒතර දියුණුවක් නැහැ. නැත්තේ මේ කිව්වොත් පටන් ගන්නෙත් නැහැ. මේ ඇත්තය කියලා පටන් අරගෙන ඒක නිෂේධනය කරගෙන ඊගාවට හවු වෙන වඩා ශක්තිමත් සමත සම්මාදිට්ඨිය විපස්සනා සම්මාදිට්ඨිය අනුව ඉදිරියට යනවා කියන එක හරි අමාරුයි තේරුම් කරලා දෙන්න මොකද අපේ තියෙන මේ නිත්‍ය සංඥාව නිසා කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය ඇල්ලුවොත් එයා ඒකම අල්ලන එතන නතර වෙනවා. එහාට තියෙන ඒවායේදී මේක විවේචනය කරලා බලන්න කැමති වෙන්නේ තව ඉහළට යනකොට ඒකත් <coughs> තමා විසින්ම ලීන භාවයටපත් කරන්න වෙනවා කියනක පිළිගන්න කැමති නැති නිසා බුදුරජාණන් මේ අවිරුද්ධ ප්‍රතිපදාව කියන මාර්ගයේ ආධුනිකය හැමදාම භාවනා පටන් ගන්න කෙනා හැමදාම නැත්නම් වික්ෂිප්ත මනසක් ඇති වෙච්ච හැම වෙලාවෙම අපි මේ අත්ති දින්නම් අත්තිටං අත්තිට්ටං අත්ති උතං අත්ති සුකට දුක්කටාණං කම්මාණං පලං විපාකං කියන කල කල දේ පල පල දේ කියන කම්මසකතා ඥාන සම්මාදිටින් පටන් ගන්නවා. ඔය භාවනා ඉදිරියට යන්න යන්න යන්න යන්න තමයි තේරෙනවා ඒ මූල ධර්ම නැත්නම් ඒ සම්මාදිටිය ඉක්මවලා ගිවං කරලා සමත සමාධියට විපස්සනා සමාධියට යනකොට අරක අරේ තියෙන ක්‍රියාශක්තිය නැත්නම් ආදාළ භාවය නැති වෙනවා. මම මේක අපේ මම ඉස්ලාම සැරේ ලොකු සංචාම් වෙන්න යන දවසේ 88 මම හිතන අගෝස්තු 23 වෙනිදා පන්සල් මෙහි ඇවිල්ලා ගියම. ගිහිල්ලා ලොකු සංචාම් වෙලා එතකොට මම ගිහියා ලොකු සංච කියලා කියන්නේ ඉතින් රහතන් වහන්සේ නමක්. ඉතින් මම ගිහිල්ලා අපිට කතා කරන්න තේරෙන්නේ නැහැ. ඉතින් මම කියනවා හැබැයි වාචාලකමට කියනවා මම. කියන්නත් ඕනේ. මට තේරුණා ලොකු සංසාර මේකේ තේරුණෙත් නැහැ කියලා. මං කිව්වේ මෙහෙමයි. මට කියන්න ඕනේ මෙහෙමයි මම මොනවා කිව්වද දන්නේ මේ ආශයන්තරාවක් කියන්නේ විශාල ටොංගානක බර යකඩ අස්සෙක්නේ. මේ යකඩ අස්සයා ගුවන්ගත වෙන්නේ ඉස්සෙල්ලා සාමාන්‍ය වාහනයක් වාගේ බිම දිගේ තමයි දුවන්නේ. බිම දිගේ දුවලා දුවලා දුවලා දුවලා යා සාමාන්‍ය වේගය පැයට තැතුම් 100 දේශීය අතර විතර පොළවේදීම ගන්නවා ගැම්ම. අරගෙන ඒ තට්ටේ හැඩේ පොඩ්ඩක් වෙනස් කරලා බලය ගත්තට පස්සේ මෙයාගේ බලය බර පොළවට දාන මේ තෙරපොම අඩු වෙන්න පටන් අර ගන්නවා. වේගය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න අර තටු දෙකෙන් ඉහළට එසවින ගතියේ ක්‍රියාශක්තිය වැඩි වෙනවා වේගය වැඩි වෙනවා. එතකොට තට්ට පොඩ්ඩක් වෙනස් කරපු ගමන් මෙයා ගුවන්ගත වෙනවා. ගුවන්ගත වෙනකම් මේක කාර් එකක් වගේ දුවන්නේ. නමුත් ගුවන්ගත වුණාට පස්සේ මේ ඝණයක ඝණයක් ගැටලා ගන්න වේගයක් නෙවෙයි ශක්තිය ගන්නේ තරලයක වාතයේ ගැටිලා අර ටොංගාන අහසේ දරනවා. අහසේ දරලා අඩි 30000ක් උඩට ගියයි කියලා හිතන්නකෝ. ගියාට පස්සේ මේ පොළවේ තියෙන වාහන වලට වමෙන් යන්න ඕනේ, මගියෝ දකුණෙන් යන්න ඕනේ කියන කතා ප්ලේන් එකට බලපන්නේ නැහැ. පයිලට් පොළවේ තියෙන මේ ට්‍රැෆික් ජෑම් එකක් දැක්කොත් මෙතනදී නම් බේරෙන්නම් මේ වාහන මෙහෙට ගන්න ඕනේ. මිනිස්සු වමෙන් දකුණෙන් යන්න ඕන කියලා මේ පොළවේ යන වාහනවල නීති ගුවන් ගමනට අදාළ නැහැ. ඒක යන්නේ අඩි සාමාන්‍ය වේගයේ 600ක විතර වේගයක යන්නේ අඩි 33000 කුඩින් යන්නේ. ඒකට වාහන නීති ප්ලේන් එකට බලපන්නේ නැහැ. ඊට පස්සේ හිතන්න හඳට යන රොකට් එකක් ගන්න. දැන් මේ අහස යන යාන්ත්‍රා වලට ගුවන් මේ මධ්‍යස්ථානයේ හැසිරීමක් කරනවා. ඔයා මෙච්චර උඩින් යන්න ඕනේ මේ දිශාව යන්න ඕනේ කියලා නැත්නම් උඩදී හැප්පෙනවා. නමුත් අජට අවකාශය ආනෙකට බලපාන නීති බලන්නේ ඒකට වාහන නීති බලපාන්නෙත් නැහැ ප්ලේන් වල නීති බලපාන්නෙත් නැහැ මොකද ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණය නැති තැනක. නමුත් කවදා හරි ඔය පිටට පිටසක් වලට යන ගංගන යාත්‍රාවක් ආපහු ලෝකෙට එන්න ගියාම පොළවේ වාතය කපාගෙන යනකොට ප්ලේන් එකල නීති ටික පිළිපදින්න වෙනවා. ඒ බිමට බහිනකොට කාර් එකක් වගේ හසුරවන්න වෙනවා. ඉතින් මේකේ ඉන්නකම් වාහනේ නීතිය බලපානවා. අඩි 33000ක් යනකම් ප්ලේන් එකේ නීතිය බලපානවා. 33000න් උඩට ගියාට පස්සේ රොකට් එකේ නීතිය. මේ තුන තුනක්. ආපහු එනකොට ආයෙසරයක් වාහනේ නීතිය බලපානවා සාමාන්‍ය කාර්යක නීතිය බලපානවා. මෙන්න මේ වෙනස දරන්න පුළුවන් ද මනුස්ස මනසකට? මේ පොළොවේ පයින් ඇවිල්ලා ගිය මිනිහා බයිසිකල් එකේ ගිහිල්ලා කාර් එකක ගිහිල්ලා දැන් ප්ලේන් එකට නැගලා ඊට පස්සේ අජටවකාශය ආනෙක නැගලා ආපහු ඇවිල්ලා ආපහු පයින් යන තැනට යන මේ පරතරේදී මේ කල්ලාගත්ත මිනිහාට පයින් යන එක විතරමයි ලෝකේ කියලා ගන්න මිනිහට බයිසිකල් එකක් පෙන්වන්නත් බෑ. බයිසිකල් එක ලෝකේ කියන මිනිහට කාර් එක පෙන්වන්නද? මොකද පයින් යන මිනිහට මල වාතයන්නේ බයිසිකල් ඇඟේ ගිහලා හපනවනේ. බයිසිකල් කාර් පෙන්වන්න බෑනේ. ඉතින් බයිසිකල් යන මනුස්සයාට කාර් කාර්යෝ පෙන්වන්න බෑ. කාර් කාර්යට බයිසිකල් කාර්ය පෙන්වන්න බෑ. ඉතින් බරවාහන යන මනුස්සයාට ඉතින් ප්ලේන් එක යන මිනිහට මේ එක එකකදී එක එකදී තියෙන මේ සංසන්දනාත්මක බව එක එක තියෙන මේ සාපේක්ෂ භාවයේ තේරුම් ගන්න බැරුව අපි මේ පහින් යන්නන්ගේ කතාවෙන් කතා කරුවොත් වාහන නැති යුගයේ ඒක තමයි සාධාරණේ. වාහන තියෙන යුගයේ ඒ ඒ වාහන වල ඒ ඒ පැදවීමේ චර්යා පද්ධති තියෙනවා. අන්නේ චර්යා පද්ධතියේ තැනට අනුව ක්‍රියාත්මක කරන්න බැරි නම් ඒ මිනිස්යාට කවදාකවත් මේ ඒ වාහනවල තියෙන පරිණාමය වාසියට ගන්න බැරුව යනවා. ඒ නිසා බුදුජානකසේ පෙන්නන මේ කම්මසකතා ඥාන සම්මාදිටිය ඇත්ත තමයි. ඒ කර්මේසා කර්මානුව ක්‍රියාත්මක වෙන විලාට. මෙහෙම ප්‍රකාශයක් කරත හැකියි. සීලය පිළිබඳව සැක තියෙන සීලය පිළිබඳව හික්මීම පිළිබඳව සීල හික්මීම සීල ශික්ෂා පිළිබඳව තාම විශ්වාසයක් නැති කෙනාට ක්‍රියාත්මක වෙන්නේ කර්මේශා කර්මඵලයේ තමයි. නමුත් යම් කිසි කෙනෙක් සීල ශික්ෂාවක පිහිටලා සීල ශික්ෂාව පිහිටීමේ හේතුවක ඉඳගෙන නීවරණ දුරු කරන තැනට යනකම් ගියා හෝ නැත්නම් නීවරණ දුරු කරන උපචාර මට්ටමට හෝ දුරු කර මට්ටමට ගියාට පස්සේ එයාට කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය බලපාන්නේ නැහැ. එයාට බලපාන්නේ සමත සම්මාදිට්ඨිය කියලා එකක් වෙනම සම්මාදිට්ඨියක්. අරක පල්ලෙයා මට්ටමට යනවා. එතන ඉඳලා යම් දවසක මෙයා මේක අනිත්‍ය මේක දුක මේක අනාත්මය කියලා මේ ඇති හැටිය දක්ක ගන්නසුළු මතුවෙන මතුවෙන දේ මුලැමැදාක බලන විපස්සනා මට්ටමට ගියාට පස්සේ යාට කම්මසගත ඥාන සම්මාදිට්ඨිය බලපාන්නෙත් නැහැ සමත සම්මාදිට්ඨිය බලපාන්නෙත් නැහැ යා විශේෂ වූ නීති පද්ධතියක් වෙන විපස්සනා සම්මාදිට්ඨියට යනවා ඊට පස්සේ භාවනා ඉවරනට පස්සේ ආයෙ වැටෙනවා කම්මසගත ඥාන සම්මාදිට්ඨිය අනිදාස පටන් ගන්න ආයෙත් කම්මසගත ඥාන සම්මාදිට්ඨිය ආන්නේ වගේ මේ වාහනේ 1 2 3 4 ගියර් වගේ ඒක හරියට පාවිච්චි කරගන්න බැරි වුණොත් අපි එකම ගියර් එක යන්න හදන කෙනෙක් වගේ එහෙම නැත්නම් පටන් ගන්නකොටම টොප් එකේ යන්න හදන කෙනෙක් වගේ මේ අවුල මෙතන තියෙන්නේ මේ වගේ තියෙන එකට එකක් එකට එකක් yaadena gati එකින් එකට එකින් එකට උපනායනය කරන gati තේරුම් ගන්න බැරි බුද්ධ වචනෙන් කියන අපි අනිත්‍ය සංඥාව ඇති කරගන්න නැති නිසා අපි ඉන්නේ මෙයමයි සත්‍ය සියල්ල බොරුයි කියලා. ඒකේ මේ මනුස්සයාටම මෝල් ගහගilla වගේ හිටිනවා. ඒ මනුස්සයනම කඩුව කිල්ල වගේ හිටිනවා. එයාටම වෙලාගම කොප්පු කරන්න පුළුවන් මේක වැරදි බව. නැමත ආයෙසරයක් කරක පිළිගන්න තැනට අපව එන්න ඕනේ. ආ මේ විදිහට මේ අපන්නක ප්‍රතිපත්තියේ තියෙන විවෘත භාවයට අපි හිත හදනවා. අපන්නක ප්‍රතිපත්තියේදී තියෙන අපි වෙනස් වීම එහෙම නැත්නම් කියන මේ අනිත්‍ය පිළිගන්න අසළු මට්ටමට යනවා. මේක චපලකමක්වත් කරෑරයාමක්වත් ප්‍රශ්නෙට මල්ලෙන් ගහලා පැන යාමක්වත් නෙවෙයි. ඒ ප්‍රශ්නෙට මල්ලෙන් ගහලා පැන යාමට කියන්නේ මේ ආන්දක ප්‍රතිපත්තිය කියලා. තියෙන නීති මොනක්වත් පිටිගන්නේ අර කෙනොට මේකෙන් ගහලා බේරනවා මේ කෙනොට මේකෙන් ගහලා බේරනවා. නමුත් මේ අපන්න කෘතිවත්ය දැනගත්ත කෙනා ස්ථානෝචිත ප්‍රඥාව කියලා මේ ඉන්න තැන මොකද්ද එතෙන්ද කළ යුත්තේ මොකද්ද කියලා හොඳට සලකනවා මිසක් කල්ැතුව කවුරුත් කියපු මතවාදයක් අනුව වැඩ කරන්න යන්නේ නැහැ. අවස්ථානුකූල වැඩ කිරීමේ ශක්තිය හම්බ වෙනවා. ඉතින් ඒකේ මං හිතනවා වැඩිම අභියෝගයේ තියෙන ගිහියන්ටත් වැඩිය පැවිද්දා තුල කියලා. පැවිද්දට තියෙනවා පැවිදි ජීවිතේට හැඩ ගැහෙන්නත් ඕනේ ගිහි ජීවිතේට හැඩ ගැහෙන්නත් ඕනේ. ඒකට මේ පැවිද්දට තියෙන අභියෝග ප්‍රමාණය වැඩි. ඒක නමුත් ඒක අදාළ භාවනාවේ මනසක් අදාළ සාමාන්‍ය බුද්ධියක් නැත්තම් ඒ පැවිද්ද නිසා හරි වෙහෙසකටපත් වෙනවා. ඒක නිසා ඒක වඩා වගකීමක් ඇති තැනක්. එහෙම නැතුව තව විදිහකට කිව්වොත් ඉස්කෙඩියට තියෙන වගකීමට වැඩි ලොකු වගකීමක් තියෙනවා ගෙම්බට. මොකද ගෙම්බට ගොඩබිම දෙකේම ඉන්න පුළුවන්. ඉස්කෙඩියට බෑ. ඉස්කෙඩියම මෝරලා තමයි ගෙම්බෙක් බවට පත් වෙන්නේ. අපි හැම කෙනාම ජලජ සත්තු තමයි ජීුණු වෙලා මේ උභේ ජීවීන් බවටපත් උනේ. ඊට පස්සේ අපි වතුරට බහින්න බැරිකමක් නැහැ. හැබැයි වතුර බව දැනගෙන කටයුතු කරන්න. ගොඩේ ඉන්න බැරිකමක් නැහැ. ගොඩ බව දැනගෙන කටයුතු කරන්න. මොව වතුරේ නීති ගොඩේට දාන්න එපා. ගොඩේ නීති වතුරට දාන්න එපා. අන්න මේ දෙක අතර අවිරුද්ධව මේ දෙකටම හැඩගැහෙන ගතිය බුදුරජාණන්තේ අපිට උගන්වන්නේ බොහෝම ඈත ඉඳගෙන අවුරුදු 2600ක් ඈතින්. බුදුරජාණන්සේ අපිට උගන්වන්නේ පුරුෂ ධම්ම සාර්ථි ගුණය හරහා උන්වහන්සේ කරලා පෙන්වන්නේ. ඒ නිසා මම හිතනවා මේ අපන්නක ස්වාමීන් වහන්සේ අපිට තෝරලා දුන්නේ ඉංගියකට වගේ මේ අපන්නක සූත්‍රය අපන්නක ප්‍රතිපදාව අවිරුද්ධ ප්‍රතිපදාව හොඳටම බලනවා වගේ බලන්න පුළුවන් වෙන මේ විපස්සනා මොකද්ද කියලා දන්නේ. එහෙම නැත්නම් අනිත්‍ය සංඥාව ගරු කරන එත යමක ඇතිවීම පැවතීම නැතිවීම දකින එහෙම නැත්නම් යමක ඇති හැටිය දකින්න යථාභූතේ දකින්න කැමැති කෙනාට බුදුහාමුදුරෝ ජීවත් කරන ධර්මයක් තමයි මේ අපන්නක ධර්ම කියන්නේ. ඒ වෙලාවට ගැළපෙන දේ හොයාගන්න ඕනේ තමන්ගේ තියෙන ඥානෙ. ඒක ක්‍රියාත්මක කිරීම හරහා මේක තව දියුණු තියුණු කරන්න ඕනේ. මේක තව ප්‍රණීත කරන්න ඕනේ. මේ දන්න ප්‍රමාණයට යනකොට තව ටිකක් ඉස්සරහට ඒක උපමට්ටම් කරලා දියුණු තුණු කරලා දෙන එක චිත්ත නියාමයක්. ඒකට පුදුරජනසි පාවිච්චි කරන ඕපනයික කියලා. උපනයනය කරන ගතියක් තියෙන වැඩේ ඉදිලා ඉන්න එකනා නිතර පාවිච්චි කරන පීයක් වගේ කැපි කැපි කැපි කැපි යනකොට එයා තියුණු භාවයටපත් කරනවා. ඒ තියුණු භාවයට යනකොට තේරෙනවා මේ රහතන් වහන්සේ නමක් ලෝකේ ජීවත් වෙනකොට එහෙම නැත්නම් මේ අරහත් ඵල සමාධි චිත්තය මේ සාමාන්‍ය කෙලෙසයිත ලෝකයක පාවිච්චි කරනකොට කොහොමද මේ වතුර ටිකක් දාන දාන භාජනේ හැදී ගන්නවා වගේ උන්වහන්සේලා මේ සාමාන්‍ය ලෝකෙත් එක්ක ඉන්න හැටි වලගොඩලි සමතලා කරගෙන ඉන්න හැටි ඒක ඒ අපන්නක හිතේ නැති කෙනාට හරි දුෂ්කරයි එයාට මේ මේ කෝච්චි පාරක බසයක් යනවා වගේ දඩබඩ දඩබඩ ගන්නවා නමුත් දන්න කෙනාට පවත්තගෙන යන්න පුළුවන් ඉතින් එවැනි චිත්තයක් පළවෙනි වතාවට ඇති කරගෙන ඒක ප්‍රකාශකරනද බුදුහාමුදුරුව මැලිවිච්ච එකත් හිතා ගන්න පුළුවන්. මොකද මේ ලෝකයට ඕන කරලා තියෙන මේ නිත්‍ය ආගමක්. නිත්‍ය ධර්මයක්. බුදුන්සේ පෙන්වන්න දන්නේ ඒ වෙනුවට මේ අනිත්‍ය දෙයක් ඉදිරිපත් කරන්න හදන්නේ. එතකොට බුදුරජාණන්සේ මේ වගේ මදහත් ප්‍රතිපatti මධ්‍යම ප්‍රතිපදා අවිරුද්ධ ප්‍රතිපදාව කියන එක මතු කරලා දෙන්න වෙනවා. මේ අවිරුද්ධ ප්‍රතිපදාවේ ලෞකික පැත්ත තමයි මෛත්‍රී කියලා කියන්නේ. මෛත්‍රී භාවනා කියලා කියන්නේ කවුරුත් එක්ක මිත්‍ර වෙලා ඉන්න හැබැයි ලෝකෝත්තර පැත්තකට යන්න බෑ ලෞකික පැත්ත තමයි ඒක හරියට කැපි කැපි දුවන කඩෑණේකට කරත්තේ කඩෑණේකට එළඟි තෙල් ටිකක් දැම්මා වගේ එඬරු තෙල් ටිකක් දැම්මා වගේ එහෙම නැත්නම් ජරකකක දුවන යන්ත්‍රයකට ග්‍රීස් ටිකක් ගැහුවා වගේ. එතකොට ඒක අර කැපීම චර්චා සද්ද නැති වෙලා මුරුදු වෙනවා වගේ අපි අපන්නක ප්‍රතිපදා විදිහට යනකොට අපිට සියලු ලෝකවාසී සත්වයෝ මෛත්‍රී මිත්‍රත්වයකටපත් වෙනවා. තේරුම් ගන්න පුළුවන් ඇයි යා ගැටුමක් ඇති කරගන්නේ. මම මෙතනදී ගැටුමක් ඇති නොකරගෙන යන්න පුරුදු වෙන්න ඕනේ කොහොමද කියලා ගැටුමෙන්මයි තේරුම් ගන්න ඕනේ. ඒ ඒ Taman හැදිච්ච පරිසරෙමයි තේරුම් ගන්න ඕනේ. ඒක කරන්න පුළුවන් එකම සතා මිනිස්යාය නිසා මිනිස්යාට මේ ජීවිතය ඇතුළත පරිණාමයටපත් වෙන්න පුළුවන්. අනෙක් කිසිම සතෙකුට බෑ. අනෙක් සත්තු ඔක්කොම සහජාසයෙන් ගෙනාවු පුරුද්දට ලක් වෙලා තියෙන්නේ. මිනිස්යාට මේ පරිණාමයටපත් වෙන්න ඕනේ නම් එයාට මේ විනාශ වෙන ගතිය, විවෘත වෙන ගතිය, පරිසරය අනුව හැඩ ගැහෙන ගතිය මේක ලෝකයා දකින්න හිතුවක්කාරකමක් විදියට. ලෝකයා දකින්න සෙල්ලක්කාරකමක් විදියට. ලෝකයා දකින්න සම්ප්‍රදාය කැඩිල්ලක් විදියට. ඉතින් අනු ප්‍රධානම සම්ප්‍රදාය කැඩුවේ බුදුජානනාංශය තමයි. එතික් පැවතිච්ච කුල ભેදේ, ඉති පැවතිච්ච ඔය ඔක්කොම කඩාගෙන උන්වහන්සේ කොයි කුලයේ කෙනාටත් මේක කරත හැකියි. කොයි පදනමේ තිබුණත් කරත හැබැයි අපන්නක ප්‍රතිපදා දැනගන්න ඕනේ කියලා. ඒක නිසා අපි දැන හෝ නොදැන මෙතෙකුත් ඉඳලා තියෙන්නේ අපන්නක ප්‍රතිපදාවේ තමයි. ඒ නිසා අපි ඉදිරියට යන්න යන්න අපිට තේරෙයි අපි උතුරු කුරු දිවයිනේ හිටියත් දකුණු කුරු දිවයිනේ හිටියත් ආධුනිකයා වුණත් මැදපන්තිය වුණත් ඉහළපන්තිය වුණත් කොහේ හිටියත් මේ ගැලවිඥාව තේරුම් ගන්නකම් එහෙම නැත්නම් මේ අවස්ථානුකූල වැඩ කිරීමේ ශක්තිය තේරුම් ගන්නකම් අපිට මේ සීලයේ සමාධි ප්‍රඥාව බාධාවකින් තොරව පවත්වාගෙන යන්න බෑ යම් තැනක බාධාවක් ඇවිල්ලා තියෙනවා නම් එක්ක අපි අත්‍ිතවාදයට වැටලා තියෙනවා නැත්නම් නාස්තිකවාදයට වැටලා තියෙනවා හොඳට තේරුම් ගන්න ඕනේ මම මෙතන මේ මේ ක්‍රියාව කරන්න හේතු වෙලා තියෙන්නේ මේ මේ කියන අන්ත දෙකෙන් කොයි එකට වැටලාද කියලා. මේ දෙක අතර මයේ තුලම වෙනසක් ඇති වෙන්න පුළුවන්. මේ මමයා කියන කෙනා තුලම මේ චරිත දෙකම තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒකට බය වෙන්නවක්වත් ලැජ්ජාවටපත් වෙනවට වඩා ඒක වෙනකොට අස්පනා අපිට මේක දැක්කනම් අර තියෙනවා මේක තමයි මනුස්සකම කියන්නේ. ඒක මනුස්සයා තුළම මේ පැතිකඩ දෙකම ජීවත් වෙනවා. හොඳ නරක ඇත්තේ කියන එකක් ජීවත් වෙනවා නැත්තේ කියන එකක් ජීවත් වෙනවා. ආන්න එක බාර ගන්නවා කියන එක සදාචාරයට විරුද්ධ දෙයක් නෙවෙයි. ඒක බාරගත්ත කෙනාට නම් භාවනා කරලා බාරගත්ත කෙනාට නම් Taman එක ගත කරන අනිත් කෙනා මේ වෙලාවේ මෙහෙම හැසිරෙන්නේ මොන න්‍යාය පත්‍රයටද කියලා ඒ කෙනාට නොතේරුණා තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ අපන්නක ප්‍රතිපදාව තේරුම් ගන්න නම් මේ අපන්නක ජාතකයක් කියවන්න ඕන. ඒක තමයි පළවෙනිම ජාතකේ ජාතක පොතේ පළවෙනිම දක්වලා තියෙන්නේ බලන්න අවස්ථානුකූලව කටයුතු කරන්න ගිහිල්ලා තමන්ගේ ගැල් සාත්තුව බේරගත්ත බෝසත් සාතු නායකයත් අවස්ථාවාදීව කටයුතු කරන කිව්ව දේවදත්ත වෙන්න ඉන්න සාතු නායකත් අතර දෙක බලන්ඩ ඒ නිසා සියල්ල සිදුවන්නේ යහපතටයි අපන්නක ප්‍රතිපත්තිය දන්න කෙනාට. සීල හැම දෙයක්ම හරස් කැපෙනවා රියාදුවට හිටිනවා අපන්නක ප්‍රතිපත්තිය දන්නේ නැති කෙනාට. ඒ නිසා අපි මේ කරලා මේ ඉගෙනගෙන තියෙන අත්දකලා තියෙන මේ දේවල් මේ අපන්නක ප්‍රතිපදාව හරහා බලන්න පටන් ගත්තොත් අපිට නිවන් දකින්න අවශ්‍ය පාර සකස් කර ගන්න තරම් ඇති වෙන්න අඩුම කැඩුම තියෙනවා. ඇති වෙන්න අත්දැකීම් තියෙනවා. ඇති වෙන්න බුදුරජාණන්සේ ක්‍රමවේදය දීලා තියෙනවා. ඒ නිසා වැරද්දක් වෙන හැම වෙලාවකම පශ්චාත්තාප වෙනවට වඩා පසුවිම පොරවක් කරලා බලන්න ඒකට පෙළඹිච්ච මගේ මානසිකත්වය මේ දෙකෙන් කොයි එකට වෙලා තියෙන්නේ. ඒකට මගේ මානසිකත්වයේ වගේම මාත් එක්ක සිද්ධියට සම්බන්ධ වෙච්ච ඇත්තන්ගේ මතිය නැත්නම් ජනමතය කියලා එකක් තියෙනවා. ඒකට කරු කරන්න ඕනේ. ඒකට කරු කරනකොට අපිට තේරෙන පටන් ගන්නවා අපි හැදා මේ අහිංසකකම තියෙනවා නම් පුදුමාකාර දියුණු මාර්ගයකට අපි විවෘත වෙන මාර්ගයට වැටලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපන්නක ප්‍රතිපදාවේ පළවෙනි ධර්ම දේශනා නිමා කරමින් අපි අදිෂ්ඨාන කරගනිමු අපි ළඟ තියෙන මේ හැඩ ගැහෙන්න පුළුවන් හැකියාව එහෙම නැත්නම් අනුන් ආબોධ කරගන්න මේ මිත්‍රත්වය ඒ වගේ මේ සතියේ තියෙන කොයි දෙයකටත් ප්‍රතික්‍රියා නොකර පිළිගන්න ගතිය එහෙම නැත්නම් පූර්ණ නිගමන වලින් යුක්ත නැතුව ක්‍රියාත්මක කිරීමේ තියෙන මේ බාලදක්ෂ ගතිය අපි ළඟ යම් ප්‍රමාණයක් තියෙන එක නෝන්ජල්කමකට සලකන්න එපා. ඒකේ අංග සම්පූර්ණ භාවයක් අපිට ඉබේ හම්බෙයි කියලා හිතන්න යන්න එපා. ඒක භාවනාවෙන්ම ගැටුමින්ම ඇති කරගන්න ඕනේ. ඒ නිසා ලැබෙන හැම බාධාවකදීම මේ ප්‍රතිපත්ති දියුණු තියුණු කරගන්න අපිට මේ ඥානෙ පහළ වෙන්න ඕනේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සහ ධර්ම ශ්‍රවණේ ඒ අනුව අපි ධර්මාධර්ම ප්‍රතිපත්තියට මේ කාරණා දෙක විවහල් කරගන්න එහෙම නැත්නම් සාක්ෂි කරගන්න දෙවන්නේගේ සහායකින් තොරව Tamanටම ශක්තිය බලය ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනාවේ අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා අථාගනිත සිල් දිනාටම තෙරුවන් තරණයි